අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ධර්ම සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉල්ලා හිටමු දෙමාත්මයාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කරන විදියට ගෞරවනීය ස්වාමින් වහන්සේ අද සභාවට ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න 15ක් ලැබිලා තිනවා කාල වේලාව සලකලා ඒකෙන් ප්‍රශ්න 10ක් තෝරගත් අද ඉදිරිපත් කිරීම සඳහා කාල වේලාව තිබුණොත් ඉතුරු ප්‍රශ්න වලිමුත් කිහිපයක් ඉදිරිපත් කරන්න අදහස් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ටික කලෙක සිට භාවනා කරන අයෙක්මි. සක්මන් භාවනාව සිදු කිරීමේදී මම වම හා දකුණ ලෙස මෙනෙහි කරමි. වම හා දකුණ ලෙස පැහැදිලි වෙනසක් නොපෙනෙන බැවින් පියවර 3-4කදී මෙනෙහි කිරීම නතර වේ. පතුල් දෙකම සමබරව වැටහේ. මෙසේ විනාඩි 5ක් පමණ සක්මන් කිරීමේදී බාහිර පුද්ගලයෙකු දෙස මා බලා සිටින ආකාරයට මට මා පෙනේ. මෙවිට මා දිස්වන්නේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රොබෝ කෙනෙකු මෙනි. සක්මන් මළුව පසුපට පසුපසටත් මා ඉදිරියටත් ඇදේ. ඇඟිලි තුඩු වලින් සක්මන් මළුව පිටුපසට තල්ලු කරන ආකාරයක් වැටහි. මුල් සක්මන් වාරවලදී පතුල් වලට දැනුණු රළු බව හා සියුම් බව වෙන්කර හඳුනාගත නොහැක. රළුත් නොවන සියුම්ද නොවන අතරමැද ආකාරයක් වැටහේ. මේ ආකාරයෙන් විනාඩි 10ක් පමණ සක්මන් කිරීමේදී මාහට හිස් බවක්, පාළු බවක් සමග මා ඇවිදින බව පමණක් වැටහේ. ඉඳහිට සිත බාහිරයට යොමු වුවද ක්ෂණයකින් නැවත වර්තමාන මොහොතට පැමිණේ. මේ ආකාරයෙන් විනාඩි 50ක් පමණ සක්මන් කිරීමෙන් අනතුරුව මම පර්යංකයට යොමු වෙමි. පර්යංකයේ වාඩි පසු මම කය දෙසට සිත යොමු කළෙමි. එවිට මට වැටහුණේ උඩුකයේ ඇතුළත හිස් බවකි. ඉන්පසු නාසයේ අගට ඊතා සියුම් දූවිලි වලින් සැදුනාක් මෙන් දිස්වන ආශ්වාසයක් වැටහි. ප්‍රශ්වාසය ප්‍රකට නැත. මෙසේ ආශ්වාස රැලි 3-4කට පමණ පසු ආශ්වාසයේද ක්‍රමෙන් ප්‍රකට නොවි නාසයේ අග නිතරම සෙලවෙමින් පවතින දූවිලි වලාවක ස්වභාවයක් දිස්වේ. එය දෙස බලා සිටින විට එය ක්‍රමෙන් අප්‍රකට වී මුළු මුහුණ පුරාම නිතරම සෙලවෙන කම්පණය වන තිත්තාකාරයක් වැටහේ. මෙය දෙස බලා සිටීමේදී දකුණු පාදයේ දනහිසේ වේදනාවක් මතුවිය. හිත ඒ දෙසට යොමු විය. ඒ දෙස බලා සිටින විට වේදනාව පැවති ප්‍රදේශයේද කම්පණය වන තිත්තාකාරයෙන් වැටහුණි. වේදනාව තිබේද නැති වී ගියේද නොදනි. තිත් පමණක් වැටහුණි. මෙයාකාරයෙන් විනාඩි 50ක් පමණ පර්යංකයේ ගත කළෙමි. පර්යංකයෙන් නැගී සිටිය විට දිස්වන සෑම වස්තුවකම සෑම පුද්ගලයෙකුගේම මතු පිටින් සෙලවිසෙලවි පවතින කුඩු జాතියක් ඉස්ලාමෙන් පෙනේ. ස්වාමින් වහන්ස මේ මාගේ භාවනා අත්දැකීම්ය. මගේ අඩුපාඩු පෙන්වා දෙන දෙමින් සුදුසු උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. තෙරුවන් සරණයි. උන්ට සක්මනීරි බැලුවත් පරියන්කේත් බැලුවත් අරමුණක් දිහා දිගින් දිගට බලන්න හිටියොත් ඒ අරමුණේ තියෙන වෙනස් වීම නැත්තම් විපරිණාම නැත්තම් මේකේ කම්පණ චංචල ස්වභාවය නැත්තම් මේකේ නිච්ච නැති බව භාවනා කරලා නැගිටට පස්සේ කොයි වස්තුවෙත් පේන්න පටන් ගන්නවා. ඉතින් අපි ඇස් දෙක පිහ පිහ බලනවා මේ ඇහ දුර්වල වෙලාද මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද අපි ඇහ කැමැති නැයක පිළිගන්න. අපි ඇහැට ඕනේ හරියට නිත්‍ය සුඛ සුබ තියෙන දෙයක්. ඒ නිසා ඒක බාහිර අරගෙන බැලුවොත් තේරෙන්න පටන් ගන්න මේ සත්‍ය දකින්න කැමති නැතිකම මිසක සත්‍ය බොහොම ප්‍රසිද්ධ දෙයක්. අපිට ඕන නැති නිසා අපි මේ නිත්‍ය වශයෙන් ගන්න හදනවා. ඒ වගේම තමයි එහෙම බලාන ඉන්නකොට ඒ අර ඉලපත දිහා බලන වෙනකොට කූරු කූරු වෙන් කරලා බලනකොට ඒක තියෙන අර ඝනව තිබුණ දෙයක් පොදිය ලිහලා බලනවා වගේ. ඒකේ තියෙන විසුතුරු ගතිය නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කෙලස් කෙවීමක් කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. කුරුසුරති විච දේ සිවුම් වෙනවා. නමුත් එතකොට පාළු ගතියක්, තනි ගතියක්, කම්මැලි ගතියක් දැනෙන බුදුරජාන්සේකට කියනවා හුදේකලාව විවේකය විස්රාමයේ කියලා. ඉතින් අපි මෙතෙක් කලොත් කිරුවේ පාළු ගතියට අපි විවිධාකාර පිළියම් හෙව්ව මිසක්කා මේක හුදේකලාව බව දන්නේ මේක විවේකයේ බව දන්නේ මේක විස්රාම බව දන්නේ ඉතින් අපි අර භාවනාව කාරණා පෙන්නකොට ඒ පේන දේවල් වලට අකුල් හෙලනවා. ඒවට අරියාදුර තමයි කල්පනාව. ඉතින් කාලයක් යනවා මේ භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් ඒ අකුල් හේමකින්තරව බලන්න හෝ වාර්තා කරන්න. බලන හැම වෙලාවෙම අපි ඕක නෙවෙයි වෙන එකක් ඉල්ලන්නේ. වාර්තා කරන හැම වෙලාවෙදීම තියෙන එක නෙවෙයි වාර්තා කරන්නේ ඒක නැතුව වෙන එකක් ඉල්ලනවා. ඒ ඒ හැම එකකෙම වෙන්නේ අර ගෙටින් හදන සිරිතේ උදුවට වුණු වතුරක් කරනවා වගේ වැඩක්. මූණට කියලා ගහනවා වගේ වැඩක්. ඉතින් කවදා හරි උණු වතුරක් කරන වැඩි කියලා ගහන වැඩි නතරලා බලනකොට ඔය දැකපු එකක්වත් කලින් නොදකපුවා නෙවෙයි. කලින් කිරුවේ මේකට ද්වේෂ කරා. කලින් ඔයකට වෛර කරා. කලින් මේකට අරියාදු කරා. ඒ ඒ අරියාදුවර තමයි අපි කෙලස් කියලා කියන්නේ. නිසා එන දෙයට එන්න ආරින්. එතකොට මේක භාවනා කරලා ලැබු එකක් නෙවෙයි. භාවනා කරලා ලැබිලා තියෙන මේකට වෛර කරන්න නැතුව ඉන්න එකයි. මේ ද්වේෂ කරන්න නැතුව ඉන්න එකයි. පේන දේ පේන හැටියට කියන එකයි. ඉතින් මේකේ හරිය ලේසි පොඩි ළමයින්ට. පොඩි ළමයින්ගේ ඔහොම द्वේෂයක් නැහැ. ඒ පේන දේ එහෙම කියනවා. ඉතින් ඒකෝට පේනවා ඒ කට්ටිය හරි භාවනාවේ දියුණු මට්ටමක ඉන්නා වගේ වැඩි හිටියා කවදාකවත් ඇතිදී හැටියට කියන්නේ කො අතිශෝක්ති කරනවා ඒක අව탁සීරු කරනවා ඒකෝට විකෘතියක් තමයි එළියට එන්නේ ඉතින් ඒ නිසා මේකට අනුග්‍රහකරනද පේන දෙයට එහෙම යන්න අරින්ද මෙතෙක් ආපු ගමන හොඳ බවක් තේරුම් ගන්නද ඒකට අපි විපස්සනා අනුග්‍රහිතය කියලා කියනවා එක සංස්කරණය කරන්න යන්න එපා. මේක ආලවට්ටම් කරන්න යන්න එපා. මේක හැඩගස්සන්න යන්න එපා. සකස් කිරීම කරන්න එපා. එන විදිහටම ඉදිරියපත් කරන්න. ඒකවල බොහොම කෙටි, බොහොම ඍජුයි ගමන. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව පටන් ගත්තා. නාසිකාග්‍රයේ සිහිය පිහිටුවා ඉන්න විට ඇතුල් වෙන සුලන් රැල්ල ශීතලත් සීතලත් පිටවන හුලන් රැල්ල උණුසුමත් දැනෙන්න ගත්තා. ආස්වාසයට වඩා ප්‍රස්වාසය දිගට දැනෙන්න ගත්තා. එක එක කොට ශබ්දයක් ඇසුණා. ශබ්දයක් කියලා මෙනෙහි කළා. ආයමත් සිහිය පිහිටුවා ගත්තා. ටික වෙලාවක් යන විට සිතුවිලි ගලාගෙන එන්න පටන් ගත්තා. සිතුවිලි කියලා මෙනෙහි කරා. නැවතත් හුස්ම රැල්ල පිහිටුවාගෙන සිටියා. හුස්ම රැල්ල මුල මැද අග වශයෙන් මෙනෙහි කළා. හුස්ම රැල්ල සියුම් වෙන්න පටන් ගත්තා. නොදැනෙන් නොදැනෙන නොදැන් නොදැනී යනවා ආයෙමත් දැනෙන්න පටන් ගත්තා. එවිටම දැඩි ලෙස සිරුරේ නහරවැල් විසිරී යන ගතියක් දැනෙන්න පටන් ගත්තා. ටික වේලාවක් යනකොට ආයෙත් සිහිය පිහිටුවා ගත්තා. ඊට පස්සේ නැවතත් භාවනා කරන්න බැරි තත්වයට නිදිමත ඇති වෙනවා. දැඩි උත්සාහයෙන් ආයමත් අරමුණේ සිහිය පීටවාගෙන ඉන්න හැකි වෙනවා. නැවත බෙල්ල දෙපැත්තෙන් වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. වේදනාව කියලා මෙනෙහි කරලා ආයමත් අරමුණ අරමුණේ සිහිය පිහිටුවාගෙන ඉන් ඉන්න හැකි වෙනවා. ආනාපාන සතිය දෙකක් නොව එකක් වගේ පෙනෙන්න පටන් ගන්නවා. සියුම් වෙනවා. නොදැනීම යනවා. නිතිමත ගතිය නැවතත් එනවා. ස්වාමින් වහන්ස පහදා දෙන්න අවසරයි තෙරුවන් සරණයි. ඔතෝ එක එක පැතිකඩ මාරු කරනවා කවදා හරි නිදිමතයි ආනපානෙයි අනික් කරුණේ සේරම හට ගන්න එකම Javaකින් එකම වේගයකින් ඉතින් මේක අඩු කරන අඩු කරන අඩු කරන ගියාට පස්සේ තේරෙනවා නිකන් හරියට මඩවලකින් පෙන බබුළු වෙනවා වගේ එක එක දේවල් වෙනවා. ඉතින් ඒක ඒ පෙන බබුළු වලට තමයි වෙලාවක ආස්වාසය කියනවා, වෙලාවක ප්‍රසවාසය කියනවා. එක සද්දයක් වශයෙන් පෙනී හිටිනවා, රූපයක් වශයෙන් පෙනී හිටිනවා. ඔය සියල්ලම එන්නේ එකම තැනකින්. ඒක දකින්න යන්නට හරිම අමාරුයි. හරියට කියනවා ප්‍රොජෙක්ටර් එකේ ඒ සෙලුලොයිඩ් එක දාන්න ඉස්සෙල්ලා ප්‍රොජෙක්ටර් එක ඇතුළට ගියොත් එකම ආලෝක ධාරාවක් එන්නේ ආලෝක ධාරා ඉස්සරහින් සෙලුලොයිඩ් එක වටනට පස්සේ තමයි චිත්‍රපටියක්ම වෙන්නේ. සෙලුලොයිඩ් එකට ඉස්සලා තියෙන ආලෝක ධාරාව ගත්තොත් ඒක නිතරම තියෙන ප්‍රභාසර ආලෝකයක්. ඒ නිසා ඔය මායාවල්, ඔය සංඥාවල්, ඔය එනේ දේවල් එන්නේ එන්නේ එන්නේ පච වෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ බොඳ වෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ වයිකිනික අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචර කම්මැලි නොවි මේ භාවනා දියුණුවක් නැත්නම් කෙලෙස් අඩු තත්වයක් කියලා ඉදිරියට ගියොත් පේනවා මේ ඔක්කොම හොල්මන් එන්නේ ඉස්සලා තියෙන හිතේ ප්‍රභාසර தත්ත්වය දැක් ගන්න පුළුවන්. නමුත් යන්න බෑ. මොකද අර ඒකාකාරීකමෙන් අපි මැඩලනවා. එපා කරන ගතියෙන් මැඩලනවා. එහෙම නැත්නම් බය ගතියෙන්, චකිත ගතියෙන්, සැක ගතියෙන්. ඉතින් මේ ඔක්කොම සද්ධාව නැතිකමේ ලක්ෂණ. යම් කෙනෙක් දන්නවනේ දැන් පාර හරි මේකම ඉදිරියට යන්න ඕනේ. එතකොට ওই සාමාන්‍ය සද්ධාව තිබිලා බෑ. බරපතල ඕකප්පන සද්ධාාවක් අවශ්‍යයි. නමුත් ඉතින් යෝගාචර ටික ටික නෙමේ ගමන අනගහන යන්නේ. ඒ නිසා ඊයේ අත්දැකීම ගත්තොත් අදට තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. යනකොට යනකොට මේ සියල්ලම එන්නේ එකම ශක්ති ප්‍රවාහයකින්. මේ ශක්ති ප්‍රවාහය වෙනස් වෙනස් අතින් පෙනී හිටින්න ඉස්සරලා හරිම නික්ලේශී, හරිම නිර්මලයි, හරිම ප්‍රභාසරයි, හරිම සියල්ල ඇති කරන ශක්තිය සහිතයි. ඉතින් අන්න ඒකට යනකම් යනවා කියන එක හරියට මේ ළමයා ඇති වෙච්ච තැන ඉඳලා පටන් අරගෙන මුලට මුලට කලලට යනවා වගේ. එකම සෛලකින් තමයි මේ කලල අංශු බෙදිලා කලාප බවටපත් වෙලා මනුෂ්‍ය ශරීරයක් හැදෙන්නේ මුලට මුලට යනකොට ඒකේ තියෙන පිවිතුරුකම වගේ භවනා අධිකරණේ මුලට අදින එක. අන්නේ මුලට අදින එක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සියල්ල කෙලසෙන් ඉස්සර වෙලා ඒකේ ප්‍රകൃතියට ගෙනියනවා. ප්‍රകൃතියට ගෙන යන ලකුණු තමයි පෙන්නන්නේ. ඒක නිසා ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙනස නැති වෙනවා. මේ අනික්කවත් අතර වෙනස නැති වෙලා ඒක අපේ වචන කරන ඒකාකාරී වෙලා විචිත්‍රත්වේ නැති වෙලා සියල්ලගේම මුල පේන්න පටන් ගන්න. ඉතින් යෝගාවචර ඒක දැනගෙන යනවනම් හරිම සෙල්ලක් ආරයි වැඩි. ඉතින් ඒකට කම්මැලි වෙලා වැඩේ නතර කරලා සලුකසා දාලා නැගිටලා ගියොත් ඉතින් හොද හොද මඩේ දානවා වගේ වෙනවා. ඒ නිසා විශ්වාසය ගන්නේ ශ්‍රද්ධාව ඇති කරගන්න මේක මේකටත් වැඩිය නීරස වුණත් ඒක භාවනාවේ දියුණුවක් ප්‍රතිපදාවේ දියුණුවක් කියන අදහසින් ඉදිරියට අනේක තමයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ ඊයේ හවස මා පැය එකමාරක් පමණ සක්මණින් අනතුරුව පර්යංකයට ගියමි. සුපුරුදු පරිදි ආනාපානය සැඟවි ගොස් ශරීරය ගල් ගැසුනි. මා වෙන දේ දෙස සතිමත්ව බලා සිටියෙමි. ටික වේලාවකින් මා ශල්්‍ය කර්මයක් අතරමැද අනපේක්ෂිතව අවදි වූ රෝගියෙකු මෙන් විශාල වේදනාවක් වින්දෙමි. හිස දෙපසට මෙන් කරන්නාක් මෙන් දැනුනි. බෙල්ල දෙපස සිරස් යකඩ කූරු දෙකක් සවිකර සේ දැනුනි. උරහිස් දෙක දෙපසට ඇද කඩන්නට උත්සාහ කරනවා මෙන් දැනුනි. හෘද වස්තුව වෙන්ව ගැහෙනවා පෙනුනි. මේ වනතුරු භාවනාවේ සියලුම අත්දැකීම් මාහට ධනාත්මක හැඟීමක් ගෙන දුනද මෙය මාහට මාරාන්තික අත්දැකීමක් විය. හුස්ම තදින් හිරවෙන්නක් මෙන් දැනුනි. තද ඔක්කාර ගතියක් දැනුනි. විනාඩි 45කට පසු තව දුරටත් දරාගත නොහැකි නිසා පර්යංකයෙන් නැගිටෙමි. ඒත් නින්දට යනතුරු මද වේදනාවල් පැවතුනි. ගරු ස්වාමින් වහන්සේ වසර 3ක් පමණ මම භාවනාව පුරුදු කරන්නෙමි. දිනෙන් දින මා එය මගේ ජීවිතයට සමීප විය නමුත් ඊයේ දින සිට මට භාවනාව භාවනාවට බියක් ඇති වී තිබේ. ඔබ වහන්සේගෙන් කාරුණික උපදේශ උපදේශක් දෙපා නැඹඳ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ වහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධ වේවායි පතමි. සමහර තැනක සරුවචන වහන්සේ සියලු කෙලෙස් වලට තනි නමක් දෙනවා බය කියලා. අපි මේ කෑම හොයන්නේ අරසාව හොයන්නේ ඔක්කොම කරන්නේ බය නිසා. ඒ නිසා ඒ බය ඉදිරියට එනවයි කියලා කියන්නේ තමන්ගේ කෙලෙස් දැන් හොඳට භාවනා ක්‍රම නිසා ඇවිසිලා තිනවා. ඉතින් යා විවිධ බීතුණු වේසමවල නානා රුදු වේසමව මග අවරනවා. ඉතින් දැන් නැත කරන්න කියනකො බලන්න පුළුවන්ද කියලා බලන්න. නැති මොනක් කරන්න බෑ. යක අවශ්‍ය ගත්තට පස්සේ දැන් කරන්න දෙන්නේ. දැන් ඕනේ ඕනේ වෙලා භාවනා නොකර ඉන්න බලන්න කියන කොහොමඩක්වත් කරන්න බෑ. ඉතින් ලින්දේ වැටිච්ච එක දැන් ලින් කටෙම ගෙට වෙන්න ඕන. ඒ නිසා ওই බයට ලෑස්තිලා යන්න මයිලක්වත් දෙල්ලෙන්නේ. තන්නේ කරම ඒක මනසෙන් හදන දෙයක්. ඒක නිසා දරුණු බයක්, දරුණු කෙලෙසයක් එහා පැත්තට ගියොත් විශාල විපස්සනා ඥානයක් ලැබෙනවා. ඒක නිසා ලෑස්ති වෙලා ගිහිල්ලා මෙච්චර විඳපු එකේ ප්‍රතිඵල ලබන්නේ නැතුව අතාරින්න හොඳ නැහැ. ඕක කොහොම කාගෙන ඉන්න පටන් අරගත්තාම ඒ බය වැඩි බයකට මුණ දුන්නේ කනා වැඩි ප්‍රතිශක්තියක් ලබනවා. වැඩි බයකට මුණ දුන්නේ කනා වැඩි දැරීමේ ශක්තියක් ලබනවා. එහෙම තමයි ලෝකේ වීරය බුවෙලා තියෙන්නේ. ඕනම වීර චරිතයක් කියවන්න උප්පත්තියෙන් කිසි කෙනෙක් වීර නැහැ. ඒ එන කරදර විඳපු ප්‍රමාණයට වීරත්වය ලබනවා. ඒක නිසා අපිට මේ gedara පුදියන් ඉන්න ගමන් වීරත්වය ලබන්න බෑ. ඉතින් මේ වගේ ලැබෙන්නේ කෙලස් එන්නේ අවිශ්ෙන්නේ භාවනා ක්‍රමය හොඳ නිසා. ඉතින් ඒ නිසා මේක ඔయిత වැඩි බයක් ඔయిత වැඩි චකිතයක් ආවත් එකම දැනයි තියෙන එකම බේතයි තියෙන සතිය විතරයි. කරගෙන කරගෙන යන එක තමයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඔය යම් බයක් යම් දුකක් එහා පැත්තේ විශාල විපස්සනා ඥානයක් තියෙනවා කියලා මහසි සයඩෝ සාංශ ලීලා තියෙනවා. විපස්සනා ඥාන පහළ වෙන නිසා ලොකු බයක් ලොකු චකිතයක් ඇති කරනවා. ඒ ශාංශිකේ ගෝලේ ශාංශනාවක් තමයි මම භාවනා කරේ. ඒ ශාංශිකේ භාවනාවේදී දුකක් ආවනම් සිරිදේ උදුව ගෙට වැඩියා කියලා බාරගන්නයි කියලා තියෙනවා. ඒ කියන්නේ විපස්සනා ඥානයක් එන්න ලෑස්ති. ඉතින් ඒක නිසා කවුරු හරි දන්නවනම් භාවනා ක්‍රමය අපිට ඥානයක් පහළ වෙන්න ඉස්සලා එන පෙර ලකුණ තමයි වින්දට වැඩි කෙලෙස් හවිස්සිච්ච ගතියක් පේන්න පටන් ගන්නවා. ඉතින් එතනදී අතහැලා ගෙදර ගියොත් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙක් කරගෙන ගිය වැඩපිළිවෙලේ ප්‍රතිඵලය සඳහා මේ තමයි භාවනා ක්‍රමයේ හැටි ඉදිරියට යන එකයි තියෙන්නේ. ඇත්තටම කියනවනම් වෙන යන්න අතක්ම නැවතෙන්නේ. ඉදිරියට යන එක විතරමයි ඉතුරුලා තියෙන්නේ. ඒක තියෙන පෙරදි පෙරදි යනකට වැඩිය හොඳයි ජයග්‍රහී විදියට ඉදිරියට යන එක තමයි මේක කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව පටන් ගන්නා විට සිටගෙන ඉන්නා ඉරියව්වට අවධානය යොමු කරමි. වම දකුණ ලෙස පාදවලට අවධානය යොමු කරමි. මෙසේ මදක් සක්මන් කළ පසු මෙනෙහිවීම නතර වී පාදයේ දැනෙන දැනීම નિરાය පාදයේ දැනෙන දැනීමට හිත નિરાයාසයෙන් යොමු වේ. පැය භාගයක් හෝ විනාඩි 45ක් මෙලෙස කරමි. මුල් කාලයේ පාදයේ වරහන් ඇතුලේ තියෙන දෙකේම බොහෝ දැනීම් දැනින වරහන් ඇතුලේ නලියන ගති ඇදී යාම ඉරියව්වල ඝනභාවය ආදිය. නමුත් දැන් සක්මන දැනෙන්නේ පාදය පොළවට තබන ස්පර්ශය පමණි. ශබ්ද දැකීම් ආදිය නිසා සක්මනට බාධා ඇති නොවුනත් සිතවිලි වලින් හිත පිට ගියද නැවතත් පාදයේ සිත පිහිටයි. බාධා නොමැතිව සක්මන් සිදුවන විට එය රසවත් බවක් ඇති කරන අතර සිතුවිලි බාධා ඇතිවන විට නීරස බවක් නැවත සතිය සක්මනට පැවතුනද ඇතිවේ. ඇතැම් විට සක්මන හොඳින් පැවතුනද දැන් ඇති යන සිතුවිල්ලත් එයි. එයද නොසලකා සක්මන් කරන විට සක්මන කියා දැනින්නේ පොළවේ පාදයේ තැබීම පමණකි. දෙපා හෝ ශරීරය ගැන දැනීමක් ඇති නොවේ. මේ සඳහා මාහට උපදෙස් ලබා දෙන ලෙස নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. චේතන ගියාට පස්සේ භාවනා කරන හෝ නොකරනවා වෙන කිසිම බාහිර සාධකයක් නැහැ. Taman අති ඔක්කොම පාලනේ තියෙන. වැඩි වෙලාවක් ඉන්නවනම් ඉන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී තේරුම් අරගන්න ඕනේ අර කාම වස්තු හෝ ව්‍යාපාර කරනවා ලැබෙන ලාභය සහ කාමයට සාපේක්ෂව අපේ උද්දීපනයක් ඇති වෙනවා මේ දේ කරන්න. භවනා කරනකොට එහෙම උද්දීපනයක් ඉන්නේ නැහැ. මේක ඉදිරියට යන්න ගෙනියන්න මොනම මේ ලාභ අපේක්ෂාවක්වත් නැහැ. ඉතින් ඒ නිසා එහෙම තියෙදි භවනා කරන කෙනාට තමයි දෙයියෝ බුදුන් පව වඳින්නේ. මේක ලාභයට සත්කාරට සම්මානට සිලෝකෙට ප්‍රතිලාභ බලාගෙන යන වැඩක් නෙවෙයි. නමුත් මේ පාරෙදිත් ලාභයක් සත්කාරයක් නොලැබුණාට Taman ගෙවම් කරපු ප්‍රදේශය බලනකොට ඉදිරියට යන්න නැතුව කරන්න දෙයක් නැහැ මේකත් නිකන් ඇබ්බැහියක් වගේ තමයි පේන්නේ ඒක නිසා ඔය වෙන දේවල් වල පේන තියෙන මෙතෙක් ආපු ගැම්මට ඉදිරියට ගෙනියනවා ඒක නිසා Tamanට කරන්න තියෙන එක නතර කරොත් එහෙම නැත්නම් අතරමඟ නතර කරොත් ආය අර මුළු ගැම්ම මුලක් ඉඳලා ගන්න වෙනවා ඒක නිසා මේ රත් වෙච්ච වෙලාවේ යකඩ තලා ගන්න එක දක්ෂ කම්මල්කාරයාගේ වැඩේ. අන්න නිසා මතක තියාගන්න ඕන ওই බර කර ඇරියොත් දුර්නික්ෂේපේ කරොත් ආබාමුලේ ඉඳලා යන්න වෙන නිසා මේ தත්ත්වය යටතේදී මුළු සක්මන විස්තර වශයෙන් පේන්නේ නැති වුණත් ළමං ඉඳගෙන නෙවෙයි සක්මන් කරන බව දන්නා තාක්කල් දිගට ඉස්සරහට කරගෙන යන්න දැන් ඇත්තට කරන්න එච්චර දෙයක් නැහැ. වෙන්න දෙයට දීලා දීලා වෙන දෙයට වෙන්න දීලා බලානින්න එක තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඒක අතරමඟ කඩා හකප්පල් කරන්න නැති වෙන්නේ යන්න දෙන්න ඕන. ඒකයි මේ නීමාසික භාවනා වැඩමුළුවක තියෙන ලාභේ. ගැම්ම ගත්තට පස්සේ gedara dorayට වැඩිය මේක පවත්වන්න පුළුවන් ගතිය තියෙනවා. ඒත් බලන්න Tamange හිතම යොක්කොම යෝගේ වුණාට පස්සේ මේ අර ඉදිරියට යන ගතිය එහෙම නැත්නම් motivation එක අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒකෙන්ම පේනවා මේක ආධ්‍යාත්මික ගමනක් මෙතන යන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ධෛර්යමත් කරගන්න කියනවා මෙතෙක් Taman ඇති කරගත්ත ගැම්ම මේ වඩා ගන්නලාද ඉතිහාසයට තරම් වෙන්නේ නැහැ මේක අතහරින එක ඒ නිසා ඉදිරියට තල්ලු කරගෙන යන එක තමයි ක්‍රමයේ හොඳයි කියන එක විශ්වාසයයි ඉදිරියට ගෙනියන එකයි තමයි මේ වෙලාවදී මතක් කරලා දෙන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මම පාදය ඔසවනවා ගෙනියනවා තබනවා යයි මෙනෙහි කළෙමි. විනාඩි 20ක් පමණ එසේ කළ අතර පාදය බිම තබන විට වැලි මත ඇතිවන චරස් චරස් යන හඬට අවධානය යොමු අතර පතුල වැලි මත තෙරපි ගල් කැට පතුලේ ඇනෙන බව වැටහුණා. ඒ වැටහීමෙන් වැඩි වේලාවක් සක්මන් කළා. මූල කර්මස්ථානය මෙනෙහි කරන විටදී වඩා මූල කර්මස්ථානය මෙනෙහි කරන විටදී වඩා ඒ දැනීම මත සතිය පවත්වන්නට හැකි වුණා. මේ වැටහීමෙන් ටික වේලාවක් සක්මන් කරන විටදී නැවත পায় ඔසවා ඔසවනවා ගෙන යනවා තබනවා යයි මෙනෙහි වීම නිසා ඒ අවුරින්ම සක්මන් කළා. ගරු ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නය මෙයයි. සක්මන් භාවනාවේ යෙදෙන විට পায়ට දැනෙන දෙය මත සිත යොමු කරගෙන සිටීම නිවැරදිද? එසේ එහිදී වැඩි වේලාවක් සතිය පැවැත්විය හැකියි. නැත්තම් මූල කර්මස්ථානයේම දිගින් දිගටම හිත පැවැත්විය යුතුයද කරුණාකර මෙය පහදා දෙන්න. පර්යංක භාවනාවේදී ඉඳගෙන සිටින කයට සිත යොමු කළා. විනාඩි 10ක් විතර කය දෙස බලා සිටින විට සෙමින් හුස්ම ඉහළ පහළ යන බව නිරීක්ෂණය කළෙමි. මෙහිදී සක්මනේ සක්මනේදීට වඩා හිත පිට යාමත් කයේ වේදනා වැඩියෙන් දැනීමත් නිසා හුස්ම ඉහළ පහළ යාම පිළිබඳව සතිය පැවැත්වීමට අපහසු වුණා. පසුව හිත පිටත යන්නට දී බලා සිටියා. එවිට සිතුවිලි ඔසේ සිත පිටට ගොස් පෙරට වඩා කලින් නැවත මූල කර්මස්ථානයට සිත පැමිණියා. මේ විදිහට දිගින් දිගටම සිදු වුණා. සිත පිට යෑමත් නැවත පැමිණීමත් දෙස බලන්නෙකු ලෙස සිටියා. එවිට සිත් කරදර අඩු වුණා. හිතේ සතුටක්ද ඇති වුණා. වෙනදාට වඩා සිත පිට යන එක අඩු වුණා. ගරු ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සක්මණේදී කියලා තියෙන විදිහට හිත මෙහෙවන්න ඕනද නැත්නම් මතුවෙන දේ දිහා බලනවද? පරියංකේදී ඒ ස්වභාව සිද්ධියක් යන්නේ නිසා ඔය කොයි එක කෙරුවත් ඔතෙන්දි වරදින්නේ නැහැ. ඔතෙන්දි ගියාට පස්සේ මෙනෙහි කරත් එකයි නැතත් එකයි. මූල කර්මස්ථානයේ හිත තිබ්බත් එකයි කොහේ හිත යන්න හැරියත් එකයි. ඒ වෙලාවේදී හරියට මේ ගෝයන් කපපු කෙතක තන කමන ගොවියෙක් මේ ගොපල්ලෙක් වගේ හරකොන්න ඕනේ ඇතේ යන්න අරින්න ඕන. ගෝයන් කපන්න ඉස්සලා නම් කෙතේ කපන්න ගියොත් හරක් බලා ගන්න ඕනේ නැත්නම් භෝගේ කනවා. දැන් එහෙම නැහැ. දැන් භෝගේ කපලා තියෙන්නේ ඕන තැනක යන්න ගන්න එකයි තියෙන්නේ. කැමති නම් මෙනේ කරන්න, කැමති නම් නිකන් ඉන්න, කැමති නම් gediy පිටින් බලන්න, කැමති නම් එක එක බලන්න. කොයි එකත් මේ වෙලාවේදී සමාන පරිශ්‍රණයක් ඇති කරලා දෙන්නේ. ඒ නිසා හිත වැඩිය ආණ්ඩු මට්ටු කරන්න යන්න එපා. එයාට යනාතේ යන්න නැත්නම් සතියට යනාතේ යන්න බලාගන්න නිකං පොඩි හැඟීමක් ඇති කරගන්න ආදීනව ආනිසංස කොහොමද කියලා මේකට ගියොත් කොහොමද මේකට ගියොත් හොඳ නරක මොනවද කියන මිස උතෙන් ගියාට පස්සේ පාණ්‍ය කරන්න යන්න එපා. එතකොට Tamanට විශාල විවෘත මනසක් ඇති කරගන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ඔබ වහන්සේගේ මාර්ගෝපදේශය මෙතෙක්කල් කරගෙන යන බැවින් ඊටමත් ඉක්මනින් හිත සමාධිගත කර ගැනීමට හැකි විය. එහි පැය භාගයක් තුලදී කය තුලට හිත යොමු කිරීමෙන් එහිදී නොඑක් තැන්වල ශාරීරික වේදනාවන් ඇති වූ විට වේදනාව කයට අයිති දෙයක් නොවන බව මෙනෙහි කිරීමෙන් ඊතා සුළු මොහොතකින් ඒවා මගහැර යයි. ඉන්පසුව මේ කය කය තුල ඇති සියලුම කොටස්වල අසුබය මෙනෙහි වේ. ඒවා නිතර වෙනස් වී යන බව අපගේ වයස අනුව දි รา පත් වීම රෝගකාරක බවත් සියලු සත්වයන්ගේ කයත් මේ අන්දමින් දි รา පත් වී යන බවත් වැටහි යයි. සියලුම සත්වයන්ගේ ශාරීරික ශරීර ආහාර ප්‍රතිපත්තියන්ගෙන් සකස් වූ ධාතු හතරක ශක්තියින්ගෙන් ඇති වූ දෙයක් මිසක් සක්මන් භාව දෙයක් සත්‍යයෙන්ගේ නැති වූ දෙයක් මිසක් සක්මන් භාවනාවේදී මුලින්ම බරගති සීතල සැහැල්ලු ගතිද පෙනෙන්නට විය. දැන් සැහැල්ලු බව පමණක් දැනේ. එහිදී ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදීත් හුස්ම ගන්න හෙළන කෙනෙකු නැති බවත් සක්මනේදී পায় ඔසවන තබන කෙනෙකු නැති බවත් වැටහි යයි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. ඔය විදිහට ඒක නේවාසිකයෙක් විධායකයෙක් අයිතිකාරයෙක් නැතුණාට වැඩි ලස්සනට ඔය වැඩි අවුල් වෙනවා නම් අවුල් වෙන්නේ මම හිටියොත් විතරයි. නේවාසිකයා හිටියොත් විධායකයෙක් හිටියොත් මම කියා ගන්න හිටියොත් කකුල් පැටලෙනවා දිව හැපෙනවා ඔක්කොම සිද්ධ වෙනවා. එහෙම නැතිව යන වෙලාවදී ඕනම වැඩක් හරිම ලස්සනට සිද්ධ වෙනවා. එයා පුළුවන් තරම් මම යට පැත්තකට වෙන්න අරින්න වෙලා මේක දිහා බලනින්න ඉන්න ඉන්න තේරෙන්න පටන් ගන්නවා න්‍යාය ධර්මයක් වැඩ කරනවා. චිත්ත නියාමයක් වැඩ කරනවා. ඇඟිලි ගහන්න ඕන කමක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් අර වගේ වැඩියට යන්න ඇරලා දේශ බලා සිටීමෙන් කෙලෙස් ඇතික නොකර ගන්න මේ අලුත් කලාව ඉගෙන ගන්න එක තමයි කරන්න තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූලික කමඨහන පිම්බීම හැකිලීමයි. පිම්බීමේදී උදරයේ ඉදිරියට ඇදෙන තල්ලු වෙන ස්වභාවයක්ද සමහර අවස්ථාවල රළු ගොරෝසු බර ගතියකින් තල්ලු වී තද වෙන ස්වභාවයක්ද තවත් විටක ඊතා සැහැල්ලුවෙන් තල්ලු වෙන ස්වභාවයක්ද කැඩි කැඩි ගැස්සෙන කම්පනයක්ද උදරයේ මස් පිඬු තෙරපන ස්වභාවයක්ද වැටහුණා. ඇකිලීමේදී සැහැල්ලුවක් දැනුණා. මෙසේ මෙලෙස සිතින් බලා සිටින විට උදරය ඉදිරියට ඇදෙන තල්ලු වෙන ගතියද රළු ගොරෝසු ස්වභාවය අඩුවන අතර සියුම් චලනය වෙන ස්වභාවයක් දැනුණා. තව දුරටත් සතියෙන් සිටින විට සියුම් ස්වභාවය වේගවත්ව වැඩි වෙන බව ප්‍රකට විය. කිසිවක් නොදැනෙන හිස් අවකාශයක් ප්‍රකට විය. ශාන්ත වූ මේ හිස් ස්වභාවය සුදු ආලෝකයක් වසාගෙන ආලෝකයෙන් වසාගෙන ඇත. සද්දයක් ඇසුණු විට සිත ගැස්සී යම් ශක්තියක් විදුලි වේගයෙන් ශරීරයෙන් පිටවෙන බවක් දැනුණා. පර්යංක කීපයකදී මෙලෙස සිදු වුණ අතර පසුව සද්දයකදී සිත ගැස් නොවුනත් යම් ශක්තියක් විදුලි වේගයක් ශරීරයෙන් පිටව යයි. එක විට ශක්තියින් රාශියක් පිටවෙන බව දැනුණා. වේදනාව විනාඩි 45ක් 50ක් පසුවන විට මස්පිඬු රත් කරමින් වේදනාව දැනි එය මස්පිඬු පුරාම පැතිරි මස්පිඬු සීතල වී යයි. පසුව ඊතා ශාන්තව හිස් ස්වභාවයක් දැනුණා. සිතුවිලි මෙම හිස් ස්වභාවය තුලත් එන බව දැනුණා. එම සිතුවිලි ඉබේම මතුවී ඉබේම බල කිරීමක් නැතුව නැති වී යයි. සිතුවිලි වර්ග කරන්නට පෙර වරහන් ඇතුළේ තියෙනවා දැනගන්නට පෙර ඈතින් එන විටම දැනගත් විටම ඒවා බොඳ වී අතුරුදහන් වී යයි. සිතුවිලි එන විටම සිතේ යම් වේගයක් පිට වී යයි. සංසිඳී හිස් ස්වභාවය තුල රූප පේනවා. එම රූප ඉබේම මතුවී ඉබේම බොඳ වී යනවා. විටක රූප කැඩි කැඩි දුමාරයක් මෙන් විසිරී විසිරී යයි. තවත් විටක රූප සෙලවි සෙලවි සෙලවීම බොඳ වී යනවා. සිත ඉස් අවකාශයකට ශාන්තව නිහඬව තැන්පත් වී සිටින ආකාරයක් වැටහුණා. නිහතමානීව නිහතමානීව ගෞරවයෙන් උපදෙස් පතමි. ගෞරව ගෞරවනීය මාහිමිපාණන් වහන්සේට සදා නිරෝගී බව දීර්ඝායුෂ ලබා වහවහ උතුම් නිවන් සුව ලබත්වා. මේක මේක අත්දැකීම් මැදිකමයි කියන්නේ මේක හොඳට බලන්න මොකක් හරි අපි අහු අල්ලන්න ගියොත් ඒකට අපි අහු වෙනවා. අල්ලන්න නැතුව හිටියොත් මොකේටවත් අහු වෙන්නේ නැහැ. ඒ හැම එකකටම කලින් සදාගත්ත න්‍යාය පත්‍රයක් තියෙනවා, ගමන් මාර්ගයක් තියෙනවා. අපි මොකක් හරි අල්ලගත්තොත් අහු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අල්ලන්න නැතුව ඉන්න බලන්න අහු වෙන්නේ නැතුව යන්න. ඒක නිසා අපි මෙතෙක්කල් අරකට අහු වුණා මේකට අහු නැයි කියලා කිව්වනම් ඒ ප්‍රමාණයටම අපි අල්ලන්න ගිය නිසා තමයි තියෙන්නේ. මෙතෙන් ආවට පස්සේ තේනවා එව්වා ඒ වගේම ගමන්පතේක වැඩ කරන්නේ එව්වා ඉවටම න්‍යාය පත්‍රයක් තියෙනවා. මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා මේක දිහා බලන්න හිටියොත් අන්තිමට පෙරහැරක් දිහා බලන්න ඉතලා ගෙදර ගියා. පෙරහැර ගියා. අපිට නටන්න ඕන කමක් නැහැ. ඉතින් එතකොට තේරෙනවා මේ අපි අල්ලුවේ නැත්තම් අහුවෙන්නේ නැහැ. මේ කලාව පුත්‍රයන් අපිට දීලා තියෙන යانے යانے කාඩේ යන්නදල නිකයි. ඔතෙන් එනකන් ඒක තේරෙන්නේ නැහැ. ඔතෙන් ආවට පස්සෙත් මේ මේ ඒ දර්ශනය, ඒ පෙරහුරුව, ඒ උපදේශේ, ඒ ලෑස්ති මනස නැත්තම් ඒත් එකක් දෙකක් අල්ලන්න හිතෙනවා. අල්ලන අල්ලන තරමේ අහුවෙනවා. කොල්ලබබත් එක කරන සෙල්ලම් වගේ තමයි. කොල්ලබබ හිතේට කවදාකවත් අපට ගහන්නේ අපි ගහලා අපි ගහන ටික තමයි අපි අහුවෙන්නේ නිසා මම මොකීටද ගහන්නේ යනවා මම කවුද කියලා තේරෙනවා. පුළුවන් නම් බලන්න. මොනම දෙයකටවත් නැතුව නොකරම් බැරි අවස්ථාවක මිසක මොනම දෙයකටවත් ප්‍රතික්‍රියා නොකර ඉන්න අවුරුදු 7-8ක් යන්නේ ওই වැඩේට. ඒක තේරුම් ගත්තට පස්සේ බොහොම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා මොකද්ද අල්ලන්නේ එකට අහු වෙනවා කියන එක විතරක් මතක තියාගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සුබෝධාරාම භාවනා මධ්‍යස්ථානයේ දැනට අවුරුද්දක් පමණ භාවනා කරමි. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ හැකි සෑම මොහොතකම භාවනා කරමි. සක්මනේ හි යෙදී සිට ඒ සිහියෙන්ම පැමිණ පර්යංක භාවනාවේ යෙදුණමි. පොඩි වේලාවක් ගත වූ පසු කුඩා කුඩා ආලෝක ධාරා දිස්වෙමින් නැතිවෙමින් ඒවා ඊතා විශාලව පෙනෙන්නට පටන්ගත් විට ඒ ආලෝකයේ මැදින් නිර්වත් ස්ත්‍රී රූප දෙකක ඡායාවක් පෙනුනි. කැත අවලස්සන බලන්නට බලන්න අප්‍රිය ජනක ඒ දර්ශනය මට අදහා ගන්නට බැරි තරමට කැත කැතට අඟර දඟර පාන්නට පටන් ගත්තා. හුස්ම ඒ ලෙසම පවතිනවා. ඒත් මට දැනුනේ ඒ මගේම රූපයද. රූපය නැති වී යනවා. මම ඒ සිරුරේ කැත බව මෙනෙහි කළා. පින්වත් ස්වාමින් වහන්සේ මම නිතරම මරණ සතිය වඩනවා. සිරුරේ ඇති 32ක් වූ කුණුපයන් ගැන භාවනා කරනවා. මම මුලා වෙලාද කියලත් බය දැනෙනවා. මට මෙය පහදා දෙනු මැනවි. නිස්සන්රමණය දහම් ආලෝකයෙන් තව තවත් ආලෝකමත් කිරීමට ඔබ වහන්සේට චිරජීවනය හා නිරෝගී සුවය ලැබේවා. මොකද්ද විස්තර කරලා දෙන්න ඕනේ මොකද්ද අපහැදිලි තැන කියලා නෑ සිද්ධියක් කියලා තියෙනවා. ඒ නිසා පොදු උපදේශයක් බලාපොරොත්තු වෙලා තියෙන්නේ මෙතන මොක මොකක් පිළිබඳ සැකයක් තියෙන නැත්නම් පිරිසුදු කිරීමක් අවශ්‍ය කරන්න කියලා එක්ක වාක්‍යයක් කියන්න නැත්නම් ලියලා පෙන්නන්න ඕන. නැත්නම් මේ වෙච්ච සිද්ධියේ ප්‍රකාශ කරන දෙයක් නෑ. ඕක දිගට බලන එකයි තියෙන්නේ. කැමැති දේ කෙනා මේ සංසිද්ධිය මොකද්ද මේ නොපැහැදිලි තැන නැත්තම් වැටහෙන්නේ නැත්තන කියලා පොඩ්ඩක් මතක් කරන්න. එහෙම නැත්තම් ඔය යන විදිය කිසි බාධාවක් නැහැ. මේ විදියට ඔයිට වැඩි දේවල් පේනවා. කොයි එක හරි කමන්නේ. පෙන්ුණට කමන්නේ මොන දෙයක් හරි බලන්න නම් යන්න එපා. දැන් එහෙම කියනකොට තේරෙනවද කියලා. මොනවා පෙන්ුණත් කවදාත් කෙලස් නැහැ. බලන්න ගියොත් විතරයි කෙලස් ඇති වෙන නිසා පෙනෙන දේවල් ගැන කිසිම නඩු කියන්න යන්නත් එපා, හැක් කරන්නත් එපා. ඕන දෙයක් පේන්න ආරින්න. බලන්න ගිය දේවල් විතරයි ප්‍රශ්න තියෙන්නේ. බලන්න ගිය දේවල් මත විතරයි කතන්දර ගෙතේ. බලන්න ගිය දේවල් මත විතරයි ප්‍රපංච කරන්න පටන් අරගන්නේ. පෙනිච්ච දේවල් වලින් මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා පිරිසුදු කරන්නේ නැත්නම් අපි ඊගාට ඉඩ තියලා ඊගා ප්‍රශ්නට යනවා. ගරුතර ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයට සිත යොමුකොට භාවනාවේ යෙදුනත් සිත යම්කිසි අවුල් සහගත තත්වයක් විය. හුස්ම සතිය, සමාධිය මේ සියල්ල එකට කවලම් වී ඇති බවත් එය වෙන් කර තේරුම් ගැනීමටගත් උත්සාහය අසාර්ථක විය. මෙය දින එකහමාරක් පමණ පැවති අතර දින කීපයක් නිදිවැරූ අයෙකුසේ ශරීරය තදින් පෙලෙන්නටත් නිදිමත ගතියක් ඇති වී තිබුණු සිහිය පමණක් නිදිමත ගතියක් ඇති වී තිබුණි. සිහිය පමණක් හොඳින් පැවතුණි. මේ වන විට සෑම දෙයක්ම එපා වෙන තත්වයට පත්විය. ඔබ වහන්සේගේ උපදෙස් සිහියට නැගුණ නිසා නැවතත් භාවනාවේ නිරත විය. මේ తත්වය භාවනාවට සිදු වූ හානියක්ද කියා සැකයක් මතුවිය. අද උදේ පර්යන්කේදී හිත සංසුන් ආකාරයක් දැකගත හැකි විය. හුස්ම රැල්ලට හිත යොදා සුළු මොහොතකින් භාවනා ශාලාව විශාල වී යම්කිසි දෙයකින් පිරී සම මට්ටමින් දිස්විය. පසුව හිස්තැනක සිත පැවතුණු අතර එම පෙදෙස අලුයම පවතින සාමාන්‍ය අඳුරත් එළියත් ඇති තැනක් විය. සතියත් සමාධියත් සිහියත් පැවතුණි. සක්මන් භාවනාව ගරුතර ස්වාමින් වහන්සේ දෙපායට සිත යොමු කොට වම දකුණ ලෙස සක්මනේ යෙදුණු අතර සුළු මොහොතකින් මුළු ශරීරයේ කොටස් විවිධ ආකාරයට කැරකෙන ගති වේගයෙන් නැවිදීම දනිස් දෙක ළඟින් නැමී පොළවට අඩියක් පමණ සමාන්තරව වේගයෙන් අඩිය තැබීම නොයෙකුත් ආකාරයේ ඇතිවිය. මෙය දින දෙකක් පුරාවට පැවතුණි. අද උදේ සක්මන් කරන විට දෙපයට රළු ගතියකුත් එය ක්‍රමක්‍රමයෙන් තුනී වී ගොස් සැහැල්ලු ආකාරයකුත් ගමන ඊටමත් තුනී තත්වයට පත්වී දෙපය ලනුපැදුරේ ඇදී යාමට පටන් ගැනුණු අතර එය දැනුනේ හරියට පුළුන් ගොඩක දෙපය ඇදී යන ආකාරයකටය. ටික වේලාවකින් වම දකුණ ලෙසට පරිවර්තනය විය. ඔබ වහන්සේගෙන් සුදුසු උපදෙසක් කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. ලෝකවාසී දහස් ගණනකට ධර්මයේ අලුත් ජීවිතයක් ජීවයක් ලබා දෙන මේ සත්කාරයට අපි සියලු දෙනාම රැස් කරන කුසල් අත්පත් වී మతు භවයක සකල සත්වයන්ම සසරින් මුදවනු පිණිස ඔබ වහන්සේට පාරමිතාවක් වේවා. තෙරුවන් සරණයි. මේකේදී අර මගදී කියනවා විදිහට කලින් දීපු උපදේශයක් නිසා මම අතාරින්න නැතුව දිගට ගෙනිච්චා. ඒ නිසා මට අර තිබුණු පශ්චාත්තාප නැතුව නවතාවයක් ඇති වුණා වගේ මේකට විවිධ වෙලාවට උනන්දු වෙනවා විදලාට කම්මැලි වෙනවා. ඒ කොයි එකක්වත් ගණන් ගන්න නැතුව භාවනාවේ නිති නিত্য ඒකට කියනවා නিত্য වශයෙන් නිතිපතා නිතිපතා යෙදීම තමයි අවශ්‍ය වෙන එකට සතතාභ්‍යාසය කියනවා. උනන්දු නැහැ කියලා වැඩිපුර කරන්න යන්නත් එපා. උනන්දු නැතුණා කියලා නොකර ඉන්නත් එපා. නිතිපතා කරන්න. එතකොට ඒකට නිතිපතා කරන ඕනම දෙයකට දෙයියොත් බයයි, බ්‍රහ්මියොත් බයයි, මිනිස්සුත් බයයි. අපිට තියෙන මොකක් හරි එකක් කරගන්න එක නිතිපතා කරන්න. එතකොට ඕනම කෙනෙක් වටන්න පුළුවන්. එනිසා දිගට කරන එකයි අවශ්‍ය වෙන්නේ. අවසරයි ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී ආස්වාස ආස්වාසයේ ආස්වාසයේ බවත් ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ බවත් හොඳින් හඳුනා ගතිමි. හුස්ම රැල්ලේම සිත පවත්වාගෙන ගියමි. පුරුදු පුහුණු වී තිබුණු බැවින් හුස්ම රැල්ල කෙටිව නොදැනී යන තැනේදී මැරිලා නැති බවත් සිහිය හොඳින් පිහිටවා තිබෙන බවත් දැනේ. පර්යංක භාවනාවට වාඩි වූ සැනින් කෙටි හුස්ම තුල සිහිය පවතී. ඒ දෙසම බලා සිටියදී තදින් ඇලවී තිබුණු දෙයක් එකපාරටම ගැලවී ගියාක් මෙන් දැනිනි. ඒ අවස්ථාවේ පැත්තකට විසිවි ගියාසේ දැනුණද එය ගණනකටවත් නොගෙන හුස්ම රැල්ලේම සිත පිහිටුවේ පිහිටු වූවෙමි. නමුත් මෙතනදී කුමක් හෝ යමක් යම් ධර්මතාවයක් තිබුණු බවකුත් හැඟිනි. ඒ අනුව රාත්‍රී එළිවෙන තුරුම ඒ ගැන යමක් හිතුවා. හිත කයේ බැඳී ඇති බවත් බොරුකාරයෙකුට මායාකාරයෙකුට හොරෙකුට ඉන්ද්‍රියන් හයට අසු වී ඇති බව ඒ තුල කිසිවක් නැති බව ඔබ වහන්සේ දේශනා කොට බදාළ දසුත්තර සූත්‍රය අමා මහ නිවනට මඟ වූවාසේය. මා තේරුම් ගත් දෑ සත්‍යක් බව වැටහි. මා නිවැරදි දැයි පහදා දෙනු මැනවි. ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. නිවැරදිව බලන්න දෙන්න මේක නැවත නැවත වෙන්න දෙන්න ඕන. අනුපස්සනා කරන්න. අනුපස්සනා කරන්න කරන්න සැක දුරු වෙලා මේකම නැවත වෙනකොට ඔන්න බුදුරජාණන් වහන්සේගේ රැස්වි දෙන්න පටන් ගන්නවා. ධර්මේ වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා කෙනෙක් කෙනෙක්ගේ අවට දෝෂයක් නැහැ. නමුත් ඒක තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් අස්පනා අපිට බලනවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙන ක්‍රමය. ඒ නිසා මේක නැවත නැවත කරන්න කරන්න කරන්න තමන්ට පාර හරිනම් විශ්වාසය වැඩෙනවා. පාර හරිනම් නිෂක භාවය වැඩෙන පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ අපි තෝරාගත්ත ප්‍රශ්න 10 නම් අවසానයි. තව තියෙන විනාඩි 10ක් විතර වගේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේගෙන් සමාව අවසර ලැබේවා. සක්මන් භාවනාවේදී වම දකුණ කියා පටන් ගතිමි. එසේ කරගෙන යන විට සිත අතීත සිතුවිලි එන්නට පටන් ගත්තාය. පසුව සිත අරමුණෙන් පිටතට ගිය බව දැනගතිමි. නැවත සක්මන කරන්න වම දකුණ කියා පටන්ගත් අරගත්තාය. ටික වේලාවක් විනාඩි 10ක් පමණ කරගෙන යන විට වම් පාදයේ තරමක් තද සහිතවත් දකුණු කකුල මෘදුවටත් බිම වදිනවාය. පාද තබන විට විලිඹුව පළමුවත් පාදයේ මැද කොටස ඊළඟටත් ඇඟිලි අග පසුව බිම වැදී කකුල බිම වැදී අවසන් වෙනවාය. සක්මනේදී බිත්තියේ නිවෙන බිත්තියේ තිබෙන මලමිනිය රූපය කෙරෙහි සිත ඇදී එය සිතේ ගති ලක්ෂණයක් බව තේරුම් තේරුම් ගතිමි. වම් පාය තබන විට වම් උරහිසේ සිට පාදය බිම තැබීම දක්වා ක්‍රියාත්මක වෙනවා පේනවාය. මැද ඇඟිල්ලේ දකුණු අතේ හා පිටමැද වේදනාව දැනුණත් මෙනෙහි කලේ වේදනාවක් මෙනෙහි කලේ වේදනාව නිරුද්ධ වී ගියාය. පර්යංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසය හුස්ම රැල්ල දෙස බලා සිටින විට හිත දන්නේම නැතිව පිට යනවාය. නිදිමත ගතියක් නැත. අතීතයේ කරපු දේ සහ අනාගතයේ කරන්නට අවශ්‍ය දේ සිහි වෙනවාය. අතීත භාවනා කරපු හැටි එහිදී හැසිරුණු හැටි මතක් වෙනවාය. අනාගතයේ කළ යුතු දේවල් මතක් වෙනවාය. නැවත හුස්ම රැල්ල සංසිඳුණාය. ඊළඟට වාඩි වී සිටින ඉරියව්ව දෙස බලා සිටියෙමි. හුස්ම රැල්ල සංසිඳෙන වාත් සමගම සියුම් වායුව ඉදිරියෙන් පෙනෙන්නට පටන් ගත්තාය. ඒ දෙස බලා සිටිමි. ඒ දෙස බලා සිටිමි. දනිමි දනිමි කියා මෙනෙහි කරන්නේ සිතද ඉරියව්වද කියා නොදනිමි. මේ සදා උපදේශක් මෙත් සිතින් පතමි. මේ මෙනෙහි කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මෙනෙහි කිරීමේ අවශ්‍යතාවක් වෙන්නේ සතිය පිටවනකම් අරමුණ අඳුන ගන්න කන්දපන් ඊට පස්සේ ඒ මෙනෙහි කරන්න ඕනේ නැහැ. තමන් බලන්න මේ මේ මෙනෙහි කරන්නේ නැතුව මේ වැටෙන ඉරියව්වද නැත්නම් මනසද රූපෙද හිතද ඒ කොයි එකටත් වෙන්න නම් මෙනෙහි කිරීමේ හිත කරදරය මෙනෙහි කිරීමේ කරදරේ හිත අයින් කරන්න. ඒතර තමයි හිත නිසින්ින්ද වැඩෙන්නේ. ඒක නිසා මේ යන විදිහට මේ යන්න දෙන්න. එතකොට තමයි තේරෙන්න පටන් අරගනි සතිය තමන්ගේ අධිකාරී ශක්තිය ගන්නවා. ඒ ගත්තට පස්සේ ඇඟිලි ගහන්න යන්න එපා. එයා ඊට පස්සේ දන්නවා ගෙනියන්න ඕනේ ක්‍රමේ. ඒකෝට තමන් දැනගන්න ඕනේ ওই විතක්ක ਵਿਚාර පැත්තක තියලා යන සතියට ඉඩ දීලා ඒකට අනුග්‍රහ කරන එක තමයි කළ යුත්තේ. ගරුතර ස්වාමින් වහන්ස භාවනාව සම්බන්ධව මාගේ తත්වය පිළිබඳ මෙසේ සටහන් කරමි. කාලයක සිට භාවනාවේ යෙදී සිටින මාහට මුල් සමයේ සක්මන් භාවනාව ඊතරම් සතුටු වූ දෙයක් නොවේ. බණ දහම් අසා සසර බය ඇති වූ හේයින් කෙසේ හෝ භාවනාව කළ යුතුය යන කැමැත්ත ඇතිවිය. ඒ අනුව මුලින්ම සක්මන් භාවනාවට යොමු වෙමි. සක්මන් කිරීමට පටන්ගත් මොහොතේ සිටම එපා විය. සිතුවිලි කම්මැලි කම ආදිය නිසා ඔහේ එහෙමේ ගමන් කරමින් සිතුවිලි රිදීම් කැකුම් සමග සටන් කිරීමට සිදුවිය. නමුත් පර්යංකයට කැමැත්තක් විය. එසේ වූයේ පර්යංකයේදී හොඳින් නිදාගත හැකිවීම නිසාය. ඒ කරුණු එසේ තිබියදී සක්මන දැඩි අදිස්ථානයෙන් යුතුව කරීමට පටන් ගතිමි. මුලින් වම දකුණ වශයෙන් අරමුණු කර ඒ දෙයට හිත යොමු කර ඊට පසු කකුලේ හැපෙන තැන බැලුවෙමි. ඒ අනුව පොළවේ තද ගතිය, සීතල උණුසුම දැනීම් වලට හිත යොදා ඒ පිළිබඳව සතිය පැවැත්වීමි. ඒ අනුව එම ස්පර්ශය පිළිබඳ අවබෝධ වූ පසු ඔසවමි, යවමි, තබමි යනුවෙන් බැලුවෙමි. එවිට දකුණු කකුල ඔසවන විට ඔසවන බවත්, යවන විට යවන බවත්, තබන විට තබන ආකාරයත් එහි ඇත තද උණුසුම් සීසල ගති මෙනෙහි විය. ඉන්පසු දකුණෙන් වමට මාරුවන විට අර විදිහටම ඒ සියල්ල වම් කකුලටද දැනෙන බවත් එතන එතන දැනීම්ද වෙනස් වන බවත් අවබෝධ විය. එක් දිනක මා ඇවිදින විට එකවරම වේගයක් ඇවිත් හයියෙන් හයියෙන් ඇවිදීමට පටන් අරන් එකපාරටම නැවතුණ තැන ඉහළට ඉහළට ගොස් උස කෙනෙක් බවට පත්වී නැවත යථා තත්වයට පත්ව මූල කර්මස්ථානයේට වම දකුණ වශයෙන් සතිමත් විය. මේ සියල්ලම ධාතුවල ස්වභාවයක් බවත් වැටහි සතියෙන් ඒ දෙස බලා සිටීම ඇර ඒවා මගේ කර ගැනීමට අනවශ්‍ය බවත් පෙනිනි. දැන් මම ආයාසයකින් තොරව වම් කකුල බිම ස්පර්ශවන විටම එහි ධාතු ලක්ෂණ පෙනී යයි. ගමනක් යනකොට වුවද වම් කකුල තියෙනකොට මාහට ඒ පිළිබඳ අවධානයක් නොතිබුණත් සතිය වම බව හඳුනා ගනී. ඒ අනුව සක්මනේදී බොහෝ දුරට සිතුවිලි වලින් නිදහස් වීමක් පෙනේ. යම්කිසි විදියකින් සිතුවිලි එන විට සතිය ඒ පිළිබඳව දැනුම් දෙයි. පර්යංක භාවනාවේදී මුල් අවදියේ හුස්මට හිත තියා භාවනා පවතින එහි පවතින දිග කොට සීතල උණුසුම ධාතු වශයෙන් අඳුනා ගතිමි. දැන් බොහෝ විට පර්යංකයේදී හුස්මට හිත තියෙන විටම සමාධියටපත් වේ. එක් දිනකදී භාවනාව හොඳින් වැඩිගෙන එන විට හුස්ම පිළිබඳ සිහිය ඉවත් වී සිත කයට අනුගත විය. එහිදී චංචල කම්පන ගති හොඳින් අවබෝධ වින හිස දෙකඩවන තරමට චංචල බවක් ඇති වී හිස සහ බෙල්ල ගැලවී යන බවක් දැනිනි. එය සංසුන් වී නැවත හුස්මට හිත පැමිණියේය. තවත් දිනක පර්යංකයේදී ඇඟ මිටි වී බිම මුලින් තලා වී දිගා වී මෙන්න තද ගතිය කියා හිස් පොළවටම තදින් තද විය. දත් පූට්ටු වුණා වගේ විය. කකුල් ඇඟ දරනඩු විය. මේ සියල්ල මෙසේ සිදුවද මා තුල හොඳ සතිය සහ සමාධිය බලවත් ලෙස පැවති බැවින් මා ඒවා දෙස උපේක්ෂාවෙන් බලා සිටීම පමණක් සිදු කෙරින. නැවත මූල කර්මස්ථානයටම සිතපත් විය. සිත සංසුන් වී හිතේ ගතේ මහත් ප්‍රබෝධයක් ඇති විය. මේ සියල්ලම මොහොතක සෙල්ලම් බවත් ඒවා ඇති වී නැති වී යන බවත් පෙනුනි. නිදිමත නොදැනේ. සතිය සහ සමාධිය මේ හැම මොහොතකම බලවත් වී පවතී. ආලෝකයේද විටක ඇති වී ප්‍රභාස්වර වී නැති වී යන හැටිද සතියෙන් යුතුව බලා සිටිමි. මේ සියල්ල ඇති වී නැති වී යන දේ බව වැටහි. කෙනෙක් හෝ කෙසේ හෝ භාවනාවෙන් නැගිටින විට හිත තුල තුරුණුවන් තුනුරුවන් කෙරෙහි මතුවන සද්ධාව අපමණය. ඒ තුලින්ම හිතේ සැනසීම අවදි කරයි. ඒ සතුට නැවතත් භාවනාවට කැමැත්ත ඇති කරයි. යම් කිසි විටක හිතේ අකුසල සිතුවිල්ලක් එන විට එය සතිය පෙන්වා දෙයි. ඒ මොහොත ඒ මොහොතේ ටිකක් එහාට යන්න ඇරලා හරි නැවත සතිය ඒ පිළිබඳව දැනුම් දෙයි. මේ දීපු විස්තරයක් කියා මේ දීපු විස්තරයක් කියාද මට සිතේ. ඒත් මේ සම්බන්ධව ඔබ වහන්සේගේ අදහස් දැනගනු කැමැත්තෙමි. තෙරුවන් සරණයි. දිග වැඩි කියන එක තමයි ඉතින් මටත් උදේ මහත්තයා වගේ කියන්නේ. කෙසේ නමුත් අර ඉතිහාසයක් කියන්න උත්සාහ කරන නිසා මම තනේ වෙලා තියෙන්නේ. මේ වගේ වෙනකොට අවසානට කරපු හොඳම පරියන්කේ විස්තර දුන්නා නම් හොඳටම තෑයෙනවා. කොතන ඉඳලා මෙතෙන්ට ආවි කියන කතාව අවශ්‍ය නැහැ. ඒක තමයි අපි කතන්දර කියන්නේ. නමුත් අවශ්‍ය කරන වார்த்தාවේ තියෙන්නේ තමන් අවසානට කරපු පරියන්කේ හොඳයි කියලා හිතන පරියන්කේ අවසාන කරපු හොඳයි කියලා හිතන සක්මනක විස්තර කිව්වනම් වැටෙනවා. ඒ නිසා මේ මුලින් මුලින් කොටත් ඔයගේ තමයි පැංගිර තමයි. කල් ගියාට පස්සේ තමයි පාට වැටෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඇති වෙච්ච ගැම්ම කඩා ගන්න නැතුව දිගට යනකොට ඔయితත් එහා පුදුමාකාර මේ අපි නොදකින පැත්තකට මේක ගෙනියනවා. ඒක නිසා ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව දිගට ගෙනියන්න තමයි උපදෙස් දෙන්න තියෙන්නේ.